ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාති ජරා දුක් වලින් පීඩා විඳින සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුල්ලාගේ බලාපොරොත්තුව සූදානම. මහා මංගල සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා කාලේන ධම්ම ශ්‍රවණං ඒ තම්මංගල මුත්තමං. සුදුසු කාලයේ බණ ඇසීම උතුම් මංගල කාරණයක්. ඒ අනුව ඒ සඳහා දැන් සුදුසුම කාලයක් තමයි මේ කාලය. එනිසා මේ කාලය තුලදී බොහෝම සිහිනුවණින් යුක්තව සතෝ සම්පජානකාරීව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අනන්ත මාහිමියන් වහන්සේට මෙන්න මෙහෙම දේශනාවක් කරනවා අන්දක වින්ද කියන සූත්‍රයේදී. නකෝ ආනන්ද පරේසන් නකෝ ආනන්ද සුකරම් පරේසන් ධම්මං දේසේතුං ආනන්දය මේ අනිත් අයට බණ කියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේක බොහොම අමාරු කාර්යයක්. පරේසංඥානන්ද ධම්මං දේශෙන් තේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දේශේතබ්බෝ ආනන්දය අන් අයට ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ භික්ෂුන් වහන්සේ කරුණු පහක් හිතේ දරාගෙන අනිත් අයට බණ කියන්නට ඕන. මොනවද මේ කරුණු පහ? ආනුපුබ්බි කතං කතෙස්සාමීති පරේසන් ධම්මෝ දේශේතබ්බෝ. පරියාය දස්සාවි කතං කතෙස්සාමීති පරේසන් ධම්මෝ දේශේතබ්බෝ අනුද්දේතං පටිච්ච කතං කතෙස්සාමීති පරේසන් ධම්මෝ දේශේතබ්බෝ න ආමිසන්තරෝ කතං කතෙස්සාමීති පරේසන් ධම්මෝ දේශේතබ්බෝ අත්තානංච පරංච අනුපහච්ච කතං කතෙස්සාමීති පරේසන් ධම්මෝ දේශේතබ්බෝ ආනන්ද මෙන්න මේ කරුණු පහ හිතේ දරාගෙන දේශකයන් වහන්සේ බණ කියන්නට ඕනේ මොකක්ද මේ පළවෙනි කාරණය? ආනුපුබ්බි කතං කතේ සාමීති. ඒ කියන්නේ යම්කිසි මාත්‍රකාවක් මාත්‍රකා කළා නම් ඒ මාත්‍රකාවට අනුව පිළිවෙලෙන් යුක්තව ධර්ම දේශනාවක් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන බණ කියන්නට ඕන. ඒක පළවෙනි කාරණය. ඊළඟට පරියාය දස්සාවි කතං කතේ සාමීති කියලා කියන්නේ ඒ මාත්‍රකාවට ගැළපෙන උදාහරණ උපමා දක්වමින් ධර්ම දේශනාව පවත්වනවා කියන අදිෂ්ඨාණයෙන් බණ කියන්නට ඕන. අනුද්දේතම් පටිච්ච කතං කතේ සාමීති කියලා කියන්නේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව බණ කියන්නට ඕන. අහන ශ්‍රාවක පින්නතුල්ලාට පින්නතුල්ලා කෙරෙහි පුදුම කරුණාවක් මෛත්‍රියක් උපදවාගෙන බණ කියන්නට ඕන. ඊළඟට <clears throat> න ආමිසන්තරෝ කතං කතේ සාමීති පරේසන් ධම්මෝ දේසේ තබ්බෝ මට මේ ධර්ම දේශනාවෙන් මේ මේ විදිහේ කීර්තියක් ලැබෙනවා. ඒ වගේම මට මේ දේශනාවේ මෙන්න මේ මේ දේවල් පිළිකර ලැබෙනවා. එන්න එහෙම හිතන්නේ නැතුව බොහොම निराமிස ප්‍රීතියම निराமிස निराද්‍යාසයෙන්ම යුක්තව බණ කියන්නට ඕන. ඊළඟට දැන් මෙන්න මේ කාරණා හතර හිතේ දරාගෙන අන්තිම කාරණාව තමයි අත්තානංච පරංචානුපහච්ච කතං කතිස්සාමීති. ඒ කියන්නේ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ Taman නොතලා අනුන් නොතලා ඒ කියන්නේ Taman උසස් කොට සලකලා අනිත් අය පහත් කොට සලකමින් ධර්ම දේශනා නොකළ යුතුයි. නියම කරුණාධ්‍යාසයේම බණ කියන්නට ඕන. ඒත් මෙන්න මේ කාරණා පහ හිතේ දරාගෙන යම්කිසි වික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවා නම් ඒ ධර්ම දේශනාව ඒ දේශකයන් වහන්සේට මගඵල නිවන් ගෙන දෙන ධර්ම දේශනාවක් බවට පත් වෙනවා. පින්තුනි දේශකයන් වහන්සේ හැටියට මටත් මේ බණ කීම මහා කුසලයක්. බලන්න අපේ රටේ හිටියා මලියදේව මහරහතන් වහන්සේ කියලා চিරක් ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ උපන්නේ කෑගල්ලේ. ඉගෙන ගත්තේ වට්ටාරම විහාරේ. ඉතින් උන්වහන්සේ ඉගෙන ගන්න කාලේ එක අම්මා කෙනෙක් පුත්‍ර ස්නානයේ තියාගෙන මේ හාමුදුරන්ට උපස්ථාන කළා. දවසක් මේ මෑණියෝ මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මේ වස් කාලේ දැන් මේ වස් ඉවරයි. ඉතින් අද රෑ ඔබ වහන්සේ බණ කියන්න ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ආරාධනාව බාරගත්තා. පින්නතුනි අද වගේ නෙවෙයි එදා මුළු තුන්යම් රාත්‍රියම බණ කියනවා. ඒ වගේම ශ්‍රාවක පින්නතුල හොඳට බණ අහනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හොඳට ත්‍රිපිටක ධාරී සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ධර්මාසනෙට නැග්ගේ පුහුදුන් වික්ෂුවක් හැටියට. නමුත් පහවදා උදේ ධර්මාසනෙන් බැස්සේ සව් කෙලසුන් නැසූ මහා රහතන් වහන්සේ නමක් හැටියට. එතකොට දේශකයන් වහන්සේටත් මේ බණ කීම මහා නිවන් දොරටුවක්. ඊළඟට ශ්‍රාවක පින්නතුන්ලාටත් මේ බණ ඇසීම නිවන් දොරටුවක්. ඒ නිවන් දොරටුවක් බවට පත්වන්නේ භාවනාවක් වැඩින ආකාරයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය ශ්‍රවණය කිරීම තුළින්. එනිසා අප දෙපක්ෂයේම දැන් සූදානම් වන්නේ නිවන් දොරටු දෙකක් විවෘත කරගන්නට. එනිසා මේ කාලය තුලදී ඊ타මත් මුදින් අපි නැවත නැවතත් මතක් කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව බොහෝම නුවණින් යුක්තව මේ ධර්ම දේශනාව මේ පින්නතුල්ලාට ශ්‍රවණය කරන්න ලැබේවා කියලා අපි ආශිර්වාදන ප්‍රාර්ථනා කරනවා. එතකොට පින්නතුනි මාත්‍රිකා කරන්ට ඉදුණු දේශනාව සූත්‍රාන්ත පිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වන වටිනා ගාතාවක්. මේ සූත්‍රයේ නම උට්ටි සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ තිබුණ පින්නතුනි විශිෂ්ට දිනචරියාවක්. ඒක බෞද්ධයන්ට බොහෝම වැදගත් එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දවස කොටස් පහකට බෙදලා එක තප්පරයක්වත් අපතන වෙන විදිහට භාග්‍යවතුන් වහන්සේ කාලෙන් වැඩ ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දව ඒකට කියනවා පංචවිධ බුද්ධ කෘත්‍ය කියලා. උන්වහන්සේ දවස කොටස් පහකට බෙදා ගන්නවා. ඒ තමයි පුරේබත්ත කිච්ච, පච්චාබත්ත කිච්ච, පුරුමයාම කිච්ච, මජ්ජමයාම කිච්ච, පච්චමයාම කිච්ච. පුරේබත්ත කිච්ච කියලා කියන්නේ උදේවරුව. ඉර උදා වූ තැන් පටන් ඉර මුදුන් වීම දක්වා කාලේ පුරේ බත්ත කිච්ච. පච්චා බත්ත කිච්ච කියලා කියන්නේ ඉර මුදුන් වූ තැන් පටන් ඉර බැස යෑම දක්වා පච්චා බත්ත කිච්ච. ඊළඟට පුරිමයාම කිච්ච කියලා කියන්නේ ඉර බැස යාමේ පටන් රාත්‍රී 10 දක්වා උර්ලෝසු පැයෙන් නම් රාත්‍රී 10 දක්වා කාලය පුරමයාම කිච්ච. ඊළඟට පච්චිමයා මධ්‍යමයාම කිච්චේ කියලා කියන්නේ ඔරලෝසු පැයින් නම් රාත්‍රී 10 ඉඳලා රාත්‍රී 2 දක්වා කාලය. මජ්ක්‍ධිම යාම කිච්ච. පච්චම යාම කිච්චය කියන්නේ නැවත ඉර මුදුන් වීම දක්වා කාලය පච්චම යාම කිච්ච. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දවස් කොටස් පහකට බෙදාගෙන තප්පරයක්වත් අපත නොයවා කාලයෙන් වැඩ ගන්නවා. එතකොට පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ මේ මජ්ක්‍ධිම යාම කිච්ච කියලා කියන්නේ රාත්‍රී 10 ඉඳලා රාත්‍රී 2 දක්වා කාලය. මෙන්න මේ කාලය වෙන් කරලා තිබෙන උන්වහන්සේ දෙවියන්ට. දෙවියෝ ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරලා ඒ වගේම නොයෙක් ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳ ගන්න එන්නේ මෙන්න මේ වෙලාවට. ඉතින් එදා මෙන්න මේ වගේ වෙලාවක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්නකොට දේවතාවෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ දකින්ට ආවා. ඒතර දෙවියෝ මේ පිරිස දේව පිරිස බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා උන්වහන්සේට වැඳලා හිටගෙනම මෙන්න මෙහිදී ප්‍රශ්නයක් ඇහුවා. පිනතුන ඒකත් අපි දැනගන්නට ඕන දෙවියෝ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න ඇවිල්ලා දෙවියෝ වාඩි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දෙවියෝ වාඩි වුණොත් වාඩි වෙන්න හිතුවොත් දිව්‍ය ආසන පහළ වෙනවා. ඉතින් දිව්‍ය ආසනවල ඉඳගෙන බණහාණ්ඩ දෙවියෝ කැමති නෑ. මොකද අගෞරවයක් වෙන නිසා. ඒකනේ ඉතින් දිව්‍ය ලෝකය කියලා කියන්නේ. දෙවියෝ කැමති වෙන මොනවද කැමති වෙන්නේ දේ ලැබෙනවා. ඒක තමයි දිව්‍ය ලෝකයේ ස්වභාවය. ඉතින් ඒ නිසා හිතගෙනම තමයි දෙවියෝ ප්‍රශ්න මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් මේ දෙවියන්ගේ මේ ආපු පිරිසෙන් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කිංසුප්ප තතං සිට්ඨං කිංසු පවද තං වරං සිංකු කිංසු පවද මානානං කිංසු පවද තං වරං ඔන්න මේ దేవතාව අහන ප්‍රශ්නය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිංසු උප්පතතං සෙත්තං උඩට නගින දේ අතුරෙන් අභිවෘද්ධියට වැඩෙන දේ අතුරෙන් කුමක්ද ශ්‍රේෂ්ඨ වන්නේ පළවෙනි ප්‍රශ්නය ඊළඟට අහනවා කිංසු පවද තංවරං පහලට වැටෙන දේ අතුරෙන් කුමක්ද ශ්‍රේෂ්ඨ වන්නේ පහලට වැටෙන දේ අතුරෙන් කුමක්ද ප්‍රධාන වන්නේ කිංසු පවජමානානං ඇවිදින්න උන් අතුරෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ කිංසු පවද තංවරං කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ මෙන්න මේ దేవතාවාගේ ප්‍රශ්නය බලන්න අභිවෘද්ධියට වැඩෙන දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? පහළට වැටෙන දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? ඇවිදින්නුන්ගෙන් ඇවිදින්නුන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? දෙවියන්ටත් පුදුම ප්‍රශ්න නේද තියෙන්නේ. ඉතින් බලන්න දැන් මේ దేవතාවා මේ ප්‍රශ්නේ ඇහුවා. මෙහෙම ඇහුවම ඒ දේව් පිරිසේ හිටිය තවත් దేవතාවෙක්. මේ దేవතාව බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්න මත්තෙන් තමන්ගේ පිළිතුර මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. ඉතින් දැන් අපේ දායක පින්නතුල්ලා අතරත් එහෙමයි ඉන්නවනේ. දැන් සමහර වෙලාවට කට්ටියක් අපේ ළඟට ඇවිල්ලා ධර්ම සාකච්ඡා හරි ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ අපි පිළිතුරු දෙන්න ප්‍රථමයෙන් සමහර වෙලාවට අපේ දායක මහත්තුරු අපට කලින් පිළිතුරු දෙනවා. ඒතර දෙවියෝ අතරත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තිබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්න ප්‍රථමයෙන් මේ දේවතාවා මෙන්න මේ විදිහට පිළිතුරක් වෙනවා. හැබැයි මේ దేవතා වික්ත ප්‍රතිබල దేవතාවෙක්. මේ దేవතාව මේ මේ මේ දෙවියාගේ ප්‍රශ්නෙට මෙන්න මෙහෙම පිළිතුරක් දෙනවා. බීජං උප්පතතං සෙත්තං උත්තේ නිපත තං වරං ගාවෝ පවජමානානං පුත්තෝ පවද තං වරෝ ඔන්න මේ దేవතාවාගේ පිළිතුර මේ దేవතාවා කියනවා බීජං උප්පතතං සෙට්ටං අභිවෘද්ධියට වැඩෙන දේ අතුරෙන් උඩට නැගෙන දේ අතුරෙන් ශක්ෂ දහාන්‍ය ශ්‍රේෂ්ඨයි. පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනය ශ්‍රේෂ්ඨයි. ඊළඟට ඇවිදුන්න වුන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි. කතා කරන්නන්ගෙන් අවුරුස පුත්‍රත්නය ශ්‍රේෂ්ඨයි. ඔන්න ඕකයි දැන් දෙවියාගේ පිළිතුර. දැන් බලන්න දේවතාවා කියනවා උඩට නගින දේ අතුරෙන් බීජං උප්පතතං සිත්තං. උඩට නගින දේ අතුරෙන් බීජය ශ්‍රේෂ්ඨයි. සස්්‍ය දහාන්‍ය ශ්‍රේෂ්ඨයි. පහළට වැටෙන දේ අතුරෙන් උට්ටීනිපතතං වරා. පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනේ ශ්‍රේෂ්ඨයි. ඊළඟට ඇවිදින්නම් අතුරෙන් ගාවෝ පවජමානානං ගවයා ශ්‍රේෂ්ඨයි කතා කරන්නන්ගෙන් අවුරුස පුත්තරත්නය ශ්‍රේෂ්ඨයි එතකොට පිළිතුරු මේ පිළිතුර ලෞකික වශයෙන් හොඳට ගැලපෙනවා. දැන් බලන්න බීජං උපතතං සෙට්ටං කියලා කියවම උඩට නගින දේ අතරින් සත්‍ය දහාන්නේ ශ්‍රේෂ්ඨයි. සත්‍ය දහාන්නේ කියලා කිව්වම පින්නතුනි ඒ මොකද ඒකට හේතුව සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. සියලුම සත්වෝ යැපෙන්නේ ආහාරයෙන්. ආහාරය තමයි මිනිස්යන්ගේ ප්‍රධානම දේ. එතකොට මේ ආදිකාල්පීය මිනිස්සයෝ ආපු කාලේ ඉඳලාම ප්‍රධානම ආහාරය තමයි පින්නතුනි දහාන්‍ය. දැන් බලන්න මේ මේ මනුස්ස ලෝකේ ආරම්භ වෙච්ච සමය ඒක ආදි කල්පයේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඒ බ්‍රහ්මය ආවේ. ඉතින් ඒ බ්‍රහ්මයන්ට උඩින් යන්න පුළුවන් පුදුම ආලෝකයක් තිබුණා. ප්‍රීති ආහාරය කරගෙන මේ ඇත්තෝ ජීවත් වුණා. ඉතින් කාලයාගේ කාලාන්තරයක් යාම මේ මහා පොළවේ ඇති වුණා පප්පට කෝජාව කියලා ඕජාවක්. ඉතින් මේ ඕජාව චතුමදුර වගේ බොහොම රසයි ප්‍රණීතයි මේක අනුභව කරලා මේගොල්ලෝ ජීවත් වෙනවා. ඉතින් මේකත් කාලයා ගෙවෑමේ ගෙවි ගියා. ඉතින් ඔහොම ඔහොම ගෙවි ගිහිල්ලා පින්නතුනේ අන්තිමට ස්වංජාත හැල් ඉබේ හටගත්තා. හැම තැනම වීපඳුරු. ඉතින් ඒ වගේ පොතු නෑ, නිඹුඩු නෑ, බොහොම චතුමදුර මණ්ඩලය වගේ බොහොම ප්‍රණීතයි. ඉතින් මෙන්න මේක අනුභව කරලත් මිනිස්සුયો ජීවත් වෙන්න පටන් ගත්තා. එදා ඉඳලා පින්නතුනේ මේ මිනිස්යාගේ ප්‍රධානම ආහාරය තමයි මේ සත්‍ය දහාන්‍ය. දහාන්‍ය නැති වුණොත් සත්‍යෝ ජීවිතක්ෂයටපත් වෙනවා. ඉතින් අද මාංශ භක්ෂණයට ගිය නිසා මේ ඔක්කොම පිරිහිලා. නමුත් එදා මිනිස්යාගේ ප්‍රධාන ආහාරය තමයි දහාන්‍ය. අදටත් එහෙමයි. ඒ නිසා దేవතාවාගේ පිළිතුර හොඳට ලෞකික වශයෙන් ගැලපෙනවා. බීජං උප්පතතං සෙට්ටං උඩට නගින දේ අතුරෙන් සත්‍ය දහාන්‍ය ශ්‍රේෂ්ඨයි. ඊළඟට මේ దేవතාවා පැහැදිලි කරනවා උට්ටි නිපත තං වරං. පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනේ ශ්‍රේෂ්ඨයි. එතකොට පින්නතුනි සත්‍ය දහාන්‍ය නිස්පාදනය වෙන්නට අනිවාර්යෙන් වර්ෂාපතන අවශ්‍යයි. එහෙම නැති වුණොත් සත්‍ය දහාන්‍ය නිස්පාදනය වෙන්නේ නැහැ. මිනිස්යාට ජීවත් වෙන්න බැරුව යනවා. ඒ වගේම ගංගා ඇලදොල හිඳිලා යනවා. සතා සිව්පාවාටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අනිවාර්යෙන්ම මේ සත්‍ය දහන්න නිස්පාදනයේට වර්ෂාපතනය බොහොම වටිනවා. ඒ නිසා පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාව ශ්‍රේෂ්ඨයි. ඉතින් ලෞකික වශයෙන් හොඳට ගැලපෙනවා නේ దేవතාවාගේ පිළිතුර. ලෞකික වශයෙන් හොඳට ගැලපෙනවා. ඊළඟට මේ దేవතාවා කියනවා ගාවෝ පවජමානානම්. ඇවිදින්නන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි. දැන් බලන්න පින්නතුනි පස්කෝ රස දෙමින් ඒ වගේම පොහොර ආදිය ලබා දෙමින් ඒ වගේ මිනිස්යන්ට සීසාණ්ඩ ඒ වගේම කොළ මඩින්න උපකාර වෙමින් ගවයා මව් කෙනෙක් පිය කෙනෙක් වගේ මේ මිනිස්යන්ට උපකාර කරනවා. ඉතින් අද ඉන්දියානු සමාජයේ අදත් එහෙමයි එදාත් එහෙමයි ගවයාට පුදුම විදිහට සලකලා තියෙනවා. ගවයාට දෙවියන්ට වගේ සලකන්නේ. දැන් ගවයෙක් මැරුණොත් අදත් ඉන්දියාවේ ගංගානන් නදී අසබඩට ගෙනියලා තමයි මේ ගවයාගේ අවසන් කටයුතු සිද්ධ කරන්නේ. ඒතර ගවයාට පුදුම විදිහේ ගරුත්වයක් එදා ඉන්දියානු සමාජයේ තිබුණා. ඒ වගේම තමයි අපේ පැරැන්නොත් ගවයාට පුදුම ගරුත්වයක් තියෙනවා. ඒ නිසා මේ దేవතාවා කියනවා ඇවිදින්න උන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි. එතකොට දැන් ඒක ලෞකික වශයෙන් හොඳට ගැලපෙනවා. ඊළඟට අවසාන වශයෙන් කියනවා దేవතාවා පුත්තෝ පවද සංවරු කතා කරන්නන්ගෙන් අවුරුස පුත්ත රත්නය ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ පින්නතුනි අම්මා කෙනෙක් දසමාසයක් උසේ දරාගෙන දරුවෙක් හදලා ඒ දරුවා යන්තම් තේරෙන වයසේදී අම්මේ තාත්තේ කියලා කතා කරනකොට ඒ මව්පියන්ට හරියට අමෘතාභිෂේකයක් වගේ. ඒ දරුවා මන්ද බුද්ධිකයෙක් නොවි, ගෝලුවෙක් නොවි, බිහිරෙක් නොවි අම්මේ තාත්තේ කියලා කතා කරනකොට ඒ දෙමව්පියන්ට පින්නතුළු ඊට වඩා සැනසීමක් නැහැ. ඒ වගේ මේ දරුවා හොඳට ඉගෙනගෙන අධ්‍යාපනයේ ලැබලා රාජ්‍ය සභාවක ඒ වගේම ශ්‍රමණ පිරිසක යම්කිසි දේශනයක් කරනවා දකිනකොට ඒ දෙමව්පියන්ට උතුරා යන සතුටක් ඇති වෙනවා. ඒතර దేవතාවාගේ පිළිතුර හොඳට ගැලපෙනවා. මොකද කතා කරන්නන් අතුරෙන් අවුරුස පුත්‍රත්වයේ ශ්‍රේෂ්ඨයි. ඔන්න දැන් බලන්න ලෞකික වශයෙන් හොඳට සංසන්දනය වෙනවා. ඒ කියන්නේ උඩට නගින දේ අතුරෙන් සස්්‍ය දහානය ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනය ශ්‍රේෂ්ඨයි කිව්වා. ඇවිදින්නම් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි කිව්වා. කතා කරන්නන්ගෙන් අවුරුස පුත්‍රත්වයේ ශ්‍රේෂ්ඨයි කියලා දේවතාව පිළිතුරු දුන්නා. ඉතින් ලෞකික වශයෙන් හොඳට සංසන්දනය වෙනවා. මෙන්න මේ වෙලාවේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා බොහොම හොඳයි පිළිතුර ඉතින් මගේ පිළිතුරත් ඕකට එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාරනවා. විජ්ජා උපතතං සෙට්ඨා අවිජ්ජානිපත තං වරා සංගෝ පවජමානානං බුද්ධෝ පවද තං වරෝති මෙන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර බුදුරජාණන් වහන්සේ වදාරනවා විඥා උප්පතතං සෙට්ටා උඩට නගින දේ අතුරෙන් අභිවෘද්ධියටපත් වෙන දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි අවිජ්ජා නිපතතං වරා පහළට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි. සංගෝපවජමානානං කතා කරන්නන්ගෙන් ඇවිදින්නන්ගෙන් මහා සංඝරත්නය ශ්‍රේෂ්ඨයි. බුද්ධෝ පවදතං වරෝ කතා කරන්නන්ගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර. දැන් අපි බලමු විද්‍යා උප්පතතං සෙට්ටා අභිවෘද්ධියට පත්වෙන දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. ඒතර විද්‍යාව කියලා කියන්නේ පින්නතුනේ අපි මේ පදේ හදා ගන්නට ඕන. pāli භාෂාව විද්‍යා කියලා කියන්නේ විද ඥානය කියන මේ ප්‍රත්‍ය එකතු වෙලා හැදිච්ච පදයක්. මෙන්න මේකෙන් කියන්නේ විනිවිද දකින ඥාණයට තමයි විඥාව කියලා කියන්නේ. නිකන් මේ අද කාලයේ තියෙන බහුවිද්‍යාව නෙවෙයි. මේක සැබෑම විද්‍යාව. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ උඩට නගින දේ අතුරෙන් අභිවෘද්ධියට වැඩෙන දේ අතුරෙන් ප්‍රධාන වන්නේ විද්‍යාව. දැන් බලන්න මොකද්ද මේ දියුණුව? දැන් අපි දියුණුවටපත් වෙන කෙනෙකුට අනිවාර්යෙන් මේ විද්‍යාව තියෙන්නට ඕන. එතකොට ලෞකික දියුණුව ලෝකෝත්තර දිනුව කියලා අපිට මේක කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. ලෞකික දිනුව කියලා කිව්වම ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන, මිල මුදල් මේ ඔක්කොම අපිට අවශ්‍ය වෙනවා ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නට. ඉතින් මෙවැනි දියුණුවක් බලාපොරොත්තු වෙන කෙනෙකුටත් මේ විද්‍යාව අත්‍යවශ්‍යයි. මේ විද්‍යාව නැතිනම් කවදාක්වත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ අපිට මේක මෙන්න මේක දියුණු කරගන්නට. ඊළඟට පින්නතුනේ දැන් අපට මේ ලෝකේ කොච්චර අන්ධයෝ ඉන්නවද? මේ අන්ධ අය ඉන්න ලෝකේ අපට ඇස් දෙකක් ලැබුණේ. අපි සසර විද්‍යාවෙන් ඇස් ලැබෙන විද්‍යාවෙන් කටයුතු කරලා තියෙනවා. මව්පියන් දෙස බොහෝ මෛත්‍රියෙන් බල්ලා තියෙනවා. වැඩිහිටියන් දෙස බොහෝ මෛත්‍රියෙන් බල්ලා තියෙනවා. ඒ නිසා අපට හොඳට පේන ඇස් දෙකක් ලැබුණා. අද මේ ලෝකේ කොච්චර ඉන්නවද පින්නතුනි කන් ඇහෙන්නේ නැති අය. නමුත් අපට කන් ඇහෙනවා. ඊළඟට මන්දක මන්ද බුද්ධිකය කොච්චර ඉන්නවද නමුත් අපට මේවා ලැබුණේ කොහොමද මෙන්න මේ විද්‍යාව නිසා ඒ නිසා විද්‍යාව තිබුණොත් කෙනෙකුට ධනවත් වෙන්න පුළුවන් ඒ වගේම කතික වෙන්න පුළුවන් බහුශ්‍රත වෙන්න පුළුවන් ඊළඟට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ විද්‍යාව තිබුණොත් ඊළඟට මේ විද්‍යාව තිබුණොත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන් ඊළඟට සක්විති රාජ්‍ය සම්පත් ලබන්න පුළුවන් ශක්‍රදේව රාජ්‍ය සම්පත් ලබන්න පුළුවන් මේ විද්‍යාව තිබුණොත්. නමුත් අපේ බලාපොරොත්තුව මේවා ලබා ගන්න නෙවෙයි. නමුත් මේ ලෞකික දියුණුව ඇති කර ගන්නට අනිවාර්යෙන් මේ විද්‍යාව අවශ්‍යයි. දැන් බලන්න ලෞකික දියුණුව ඇති කරන කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවි කතා. ඔන්න ලෞකික දියුණුව ඇති කරගන්න ওই කාරණා හතර දියුණු කරන්නට ඕන. ඒතර මේ කාරණා ඇතුළෙත් පින්නතුනේ මෙන්න මේ විඥාව තියෙනවා. විඥාව කියලා කියන්නේ සම්‍යක් ප්‍රඥාව. දැන් බලන්න උත්තාන සම්පදා කියලා කිව්වම උත්තාන වීරියෙන් කටයුතු කරන්නට ඕන. මේක ඇතුලේ තියෙන මොකද්ද? තමන් කරන වෘත්තිය මොකක් වුණත් එයා මේක පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. දක්කෝ හෝති. ඊළඟට කම්මැලි නැති වෙන්නට ඕන. ඊළඟට පරීක්ෂණ කරන නුවණක් තියෙන්නට ඕන. විමර්ශන නුවණක් තියෙන්නට ඕන. ඊළඟට මේ සෑම දෙයක් පිළිබඳ හොඳ කලමනාකරණයක් තියෙන්නට ඕන. අන්න බලන්න ලෞකික දියුණුව ඇති කරගන්න හේතු වෙන කාරණා. ඉතින් මෙන්න මේක ඇතුලේ තියෙන මොකද්ද? මෙන්න මේ විද්‍යාව. ඒ නිසා පින්නතුනේ උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. අද මේ කාලේ අපි කල්පනා කරලා බැලුවොත් දැන් දුප්පත්ව හිටිය කෙනෙක් අද මහා පෝසත් පෝසතෙක් වශයෙන් ඉන්නේ මෙන්න මේ විද්‍යාව නිසා. ඒ නිසා විද්‍යාව තමයි ශ්‍රේෂ්ඨ. ඊළඟට පින්නතුනේ දැන් අපි ලෝකෝත්තර පැත්තෙන් ගත්තොත් ලෝකෝත්තර තත්ත්වෙන් ඉහළටම යන්නත් මේ විද්‍යාව අවශ්‍යයි. දැන් බලන්න සෝතාපන්න වෙන්නට සෝහාන් වෙනවා කියලා කියන්නේ විද්‍යාවේ දිනුවක්. දැන් බලන්න සෝහාන් වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? ඒ කියන්නේ සෝහාන් වෙනකොට සතර අපායේ සම්පූර්ණ වසන ලද්දෙක් බවට පත් වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි ස්ථීර පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට නිර්වාණාලෝකය විදුලි කොටන වගේ දර්ශනය වෙනවා. ඊළඟට සෝහාන් වෙනකොට සක්කාය දිට්ටි සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන නැති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා අවස්ථාවක පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපත්‍යේන සෝතාපට්ටි පලං වරං යම් කිසි කෙනෙකුට සෝහාන් වෙන්න ලැබෙනවා නම් මේ මහා පොළොවේ අධිපතිකම් දරනවට වඩා දෙදෙව්ලොවට අධිපති ශක්‍රාජ්‍ය සම්පත් ලබනවට වඩා මේ මහා පොළොවේ රජකම් කරනවට වඩා සෝහාන් වෙන්න තියෙනවා නම් ඒක උතුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද පින්නතුනේ සෝහාන් වුණොත් අපි සතර අපායේ සම්පූර්ණම වසන ලද්දෙක් බවට පත් වෙනවා. ඊළඟට ඉපදුනොත් වැඩිම වාර ඉපදෙන්නේ හත් ගමනයි. ඒ නිසා මෙන්න මේ සෝතාපන්න වීම ඉතාමත් වටිනවා. ඉතින් සෝහාන් වෙන්න ලැබෙන්නේ මොකක් තිබුණොත්ද? මෙන්න මේ විද්‍යාව තිබුණොත්. ඊළඟට සකදාගාමි වෙන්න ලැබෙන්නේ ඒත් විද්‍යාව තිබුණොත්. සකදාගාමි කියලා කියන්නේ සකින් ආගාමි සකදාගාමි. වරක් මේ මනුස්ස ලෝකයට පැමිණෙනවා කියන එකයි සකදාගාමි කියලා කියන්නේ. එතකොට සකදාගාමි වෙන්න ලැබෙන්නේ විද්‍යාව තිබුණොත් සකදාගාමි වෙනකොට කාමරාග පටි කාමරාග පටික කියන මේ සංයෝජන දෙක තුනී වෙනවා. ඉතින් මේ தത്വයටපත් වෙන්නේ විද්‍යාව තිබුණොත්. ඊළඟට පින්නතුනේ අනාගාමි. අනාගාමි වෙන්නත් මේ විද්‍යාව අවශ්‍යයි. මේ සැබෑම විනිවිද දකින ඥානය අවශ්‍යයි. ඒ කියන්නේ දැන් බලන්න <clears throat> අනාගාමි වෙන්න මේ විද්‍යාව අවශ්‍යයි. අනාගාමි කියලා කියන්නේ අර කියන කාමරාග පටිච්ච කියන මේ සංයෝජන සම්පූර්ණයෙන්ම නැති කිරීමයි අනාගාමී වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ தත්ත්වය ඇති කරගන්නත් විද්‍යාව අවශ්‍යයි. ඊළඟට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ඔක්කොම නැති කරලා මහා රහත් භාවයටපත් වෙන්නටත් මෙන්න මේ විද්‍යාව අවශ්‍යයි. ඊළඟට කෙනෙක් මහා ශ්‍රාවක වෙන්න මේ විද්‍යාව නිසා, අග්‍ර ශ්‍රාවක වෙන්න විද්‍යාව නිසා, පසේ බුදු වෙන්න විද්‍යාව නිසා ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වන්නේ මේ විද්‍යාව නිසා. එතකොට බලන්න මේ దేవතාවාට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර කොච්චර හොඳට ගැලපෙනවද? ලෞකික ලෝකෝත්තර කියන උභයාර්ථයම යහපත් වෙන පිළිතුරක්. ඒ කියන්නේ ලෞකික වශයෙන් ශක්විති රාජ්‍ය සම්පත් උනත් ලබන්න පුළුවන් මේ විද්‍යාව තිබුණොත්. ලෝකෝත්තර වශයෙන් ලෞතර බුද්ධ රාජ්‍යය පවා ලබන්න පුළුවන් මේ විද්‍යාව තිබුණොත් අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි විද්‍යා උපතතං සෙට්ටා ඊළඟට උන්වහන්සේ වදාරනවා අවිද්‍යා නිපත සංවරා පහළට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ශ්‍රේෂ්ඨයි එතකොට මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාවයි කියලා කියන්නේ පින්නතුනි දුක් දුක දාන්නේ නැහැ, ඒ වගේම දුකට හේතුව දන්නේ නැහැ. ඒ වගේම Nirodhe මේ නිවන ගැන දන්නේ නැහැ. ඒ වගේම නිවන් අවබෝධ කරන මාර්ගය දන්නේ නැහැ. මෙන්න මේකට තමයි පින්නතුනේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ යා යුතු මඟ දන්නේ නැහැ. නොයා යුතු මඟ දන්නේ නැහැ. පින්පව් දන්නේ නැහැ. කුසල් අකුසල් දන්නේ නැහැ. අන්න මේ විදිහේ මෙන්න මේකට කියන මෙන්න මේ අන්ධ භූත භාවයට කියනවා අවිද්‍යාව කියලා. ඉතින් පින්නතුනේ අපි පහලට දාන දේවල් අතුරෙන් අවිද්‍යාව විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. දැන් බලන්න මේ නිර්සත්තු ගැන බලන්න අවීචි මහ නරකයට ගිහිල්ලා තියෙන මොකක් නිසාද? අවිද්‍යාව නිසා. තිරිසන් අපායට ගිහිල්ලා තියෙන මොකක් නිසාද? අවිද්‍යාව නිසා. ඊළඟට පින්නතුනේ තව പ്രേත ලෝකයට ගිහිල්ලා තියෙන මොකක් නිසාද? අවිද්‍යාව <clears throat> නොදන්නකම නිසා. ඒ නිසා පහළට ඇද දාන දේවල් අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි. දැන් බලන්න මේ සමාජ අපේ ජීවි අපේ මනුස්ස ලෝකේ වුණත් බලන්න මේ අවිද්‍යාව නිසා මොන තරම් සත්වය දුක් විඳිනවද කුසට ආහාරයක් නැහැ ගතට වස්ත්‍රයක් නැහැ හිසට සෙවණක් නැහැ හිතට නිවනක් නැතුව කොච්චර දුක් විඳිනවද මේ පින්නතුනි අවිද්‍යාව නිසා වෙන දේවල් එතකොට දැන් අපි බලන්න ඕන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ දුක්ඛ සම්භාරය මොකද්ද කියලා දන්නේ නැහැ ඊළඟට දුකට හේතුව දන්නේ නැහැ. සමුදය දන්නේ නැහැ. Nirodhe දන්නේ නැහැ. මේ යා යුතු මාර්ගය දන්නේ නැහැ. මෙන්න මේකටයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් දුක කියලා කිව්ව මොනවද? අපි කොච්චර දුක් විඳිනවද නේද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා පින්නතුනි මොන තරම් දුකක් විඳිනවද? ඒ කියන්නේ අපි ලෙඩ වෙනවා, ඒ වගේම ව්‍යාධියටපත් වෙනවා, ඒ වගේම අප්‍රියන්ගේ එකතු වීමෙන් අපි දුක් විඳිනවා. ප්‍රේයන් අපෙන් නැතිවීමෙන් අපි දුක් විඳිනවා. කැමැති කැමැති දෑ සිද්ධ නොවීමෙන් අපි දුක් විඳිනවා. අනේක ආකාරයෙන් අපි දුක් විඳිනවා. අපි කොච්චර අඬනවද? කොච්චර ලත වෙනවද? කොච්චර වැළපෙනවද? මොනතරම් අපිට ප්‍රශ්නද? ඉතින් පින්නතුනේ මෙන්න මේක අපි අවබෝධ කරගන්නට ඕන. ඒක අවබෝධ නැකොලොත් අපි අවිද්‍යාවෙන් යුක්තවයි ඉන්නේ. ඒක අවබෝධ කරගන්න දැන් අපිට මාර්ගය තියෙනවා. එතකොට සමහර අය හිතනවා මේ දුක කියන එක පිනිතුරු සැපයි කියලා දෙයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේ පිහිටලා තියෙන දුකේ කියලා උන්වහන්සේ වදාරනවා. එතකොට පින්නතුනි අපිට මෙතන තේරුම් ගන්න විශේෂ දෙයක් තියෙනවා. දැන් සමහර අය හිතනවා මේ දුක කියන එක දුක් විඳලාම අවබෝධ කරගන්නට ඕන කියලා. ඉතින් එහෙම එකක් නෑ පින්නතුනි. මේ දුක කවදාකවත් දුක් විඳ විඳ තරමට අවබෝධ වෙනවද? අවබෝධ වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් ඉස්සෙල්ලාම අවබෝධ වෙන්න ඕනේ කාටද? අවීචි මහනරකේ ඉන්න අයට. මොකද ඒගොල්ලෝ තරම් දුක් විඳින්නේ නැහැ කවුරුවත්. ඉතින් දුක් විඳට අවබෝධ වෙනවද? නැහැ. ඊළඟට තිරිසන් ලෝකේ කොච්චර දුක් විඳිනවද? නමුත් අවබෝධ වෙනවද? නැහැ. ඊළඟට പ്രേත ලෝකේ කොච්චර ඉන්නවද? නමුත් අවබෝධ වෙනවද? නමුත් මේ දුක අවබෝධ වෙන්නේ නැහැ. මේ දුක අවබෝධ වෙන්නේ මෙන්න මේ විද්‍යාවට. එතකොට පින්නතුනේ මෙන්න මේ දුක අපි අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් කියනවා. මොකද දැන් සමහර දායක පින්නතුල්ලා අපේ බෞද්ධයන්ගේ හිතේ තියෙන දෙයක් තමයි දුක් විඳලාම තමයි මේ දුක අවබෝධ කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් පැහැදිලි කරනවා. උන්වහන්සේ වදාරන මහණෙනි සිටු මැදුරක ඉන්න හොඳ ලස්සන කුමාරයෙක්. මේ කුමාරයා බොහෝම ලස්සනයි. ඒ වගේම බොහොම සිව්මැලි සුකුමාල කුමාරයෙක්. මෙයාගේ බිරිඳත් බොහොම සුවච කීකරු රූමත් කෙනෙක්. ඉතින් මෙයා ආහාර ගන්නේ රන් තැටියක. ඒ වගේ මෙයාට යාන වාහන තියෙනවා, සේවක සේවිකාවෝ ඉන්නවා. ඉතින් මෙයා බොහොම සතුටෙන් තමයි ඉන්නේ. ඉතින් මෙයාට දවසක් මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාම මේ ජීවිතයේ තියෙන తాවකාලිකත්වයේ පිළිබඳව මේ දුක පිළිබඳව මෙයාට මේ බණ අහන්න ලැබෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවානේ ඇත්තනේ මේ කියන කතාව. මේ ජීවිතය කියන එක බොහොම తాවකාලික එකක්. අපි ලොකුවට මේ අල්ලගෙන ඉන්න මේ ජීවිතේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපට යහපතක් කරගන්න ඕන කියලා මෙයා කල්පනා කරනවා. මෙයා කල්පනා කරලා අර ඔක්කොම අතහැර දාලා සරල ජීවිතයකට හුරු වෙනවා. ඒ කියන්නේ පැවිදි වෙලා මැටි පාත්‍රයක් අරගෙන සරල ජීවිතයකට හුරු වෙලා මෙයා නිවන් අවබෝධ කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තවත් එක්කෙනෙකුට ඒ කියන්නේ එයා දුප්පත් කෙනෙක් එයාට තියෙන වරිච්චි ගහපු පොඩි ගෙයක් එයාගේ බිරිඳත් බොහොම දුර්වර්ණ කෙනෙක් ඊළඟට එයාට තියෙන ලොකුම ධනෙ තමයි හරක බාන ඊළඟට මෙයා ආහාර ගන්න යකඩ තැටි එක මලකඩ කාපු ඉතින් මෙයාටත් අර ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා මෙයාට මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණම මෙයා කල්පනා කරනවා අනේ මේ ධර්මයේ තියෙන එක නම් ඇත්ත තමයි ඒත් ඉතින් කොහොමද මගේ බිරිඳ අතහරින්නේ? ඊළඟට කොහොමද මගේ මේ වතු පිටි මගේ හරක බහන අතාරින්නේ? අන්න බලන්න. අරයත් එක්ක සංසන්දනය කරලා බලනකොට මෙයා මොන සැපද්ද විඳින්නේ. ඉතින් දුක් විඳ තරමට මේක අවබෝධ වෙනවා නම් අර සැප විඳින කෙනාටත් වඩා ප්‍රථමයෙන් අවබෝධ වෙන්න ඕන මේ දුක් විඳින කෙනාට. එහෙම අවබෝධ වෙන්නේ නැහැ පින්නතුනේ. මේ දුක අවබෝධ වෙන්නේ කොහෙටද නුවණට. නුවණ සතිබුණොත් තමයි මෙන්න මේ දුක අපට අවබෝධ කර ගන්නට ලැබෙන්නේ. නැත්තම් අපි මේ දුක ගැන කොච්චර කිව්වත් කොච්චර බණ කිව්වත් මේ දුක අපට අවබෝධ කර ගන්නට ලැබෙන්නේ නැහැ. ඒතර දුක අවබෝධ වෙන්නේ මෙන්න මේ නුවණට. ඊළඟට දුකට හේතුව හේතුව අපි කල්පනා කරලා බලුවා මේ දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තෘෂ්ණාව. සමුදේ සත්‍ය කියලා කියන්නේ ඒකනේ. අන්න ඒක පිළිබඳව දන්නෙත් නෑ මේ දුකට හේතුව මොකද්ද කියලා දන්නේ නෑ. ඉතින් මේ තෘෂ්ණාව තමයි මේ දුකට හේතුව. ඊළඟට මේන් අත මිදින්නාම ලැබෙන මාර්ග නැත්තම් නිවන මොකද්ද? Nirodhe මොකද්ද? නිවන. ඒතර මෙන්න මේ නිවන කියන එක පින්නතුනේ දැන් අපේ බෞද්ධයන්ට බොහෝම නුපුරුදු දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නේ නිවන කිව්වම නම් සාදු කියනවා. නමුත් නිවන කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ හරියට. දැන් බලන්න අපි දැන් ධර්ම දේශනාවලට ගියාම සමහර තැන්වල සමහර ඇත්ත හොඳට බණ අහනවා. සමහර අය එළියට වෙලා කතා කර කර ඉන්නවා. ඉතින් අපි ධර්ම දේශනාව හමාර කරලා නිවන් සැප ලැබේවා කිනුට අර කතා කර කිරෙන්න අයත් සාදු කියනවා. මොකද ඒ තරම්ම ප්‍රියයි අපේ බෞද්ධයන්ට මේ නිවන. නමුත් නිවන මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ කවදාකවත් අමතක නොවන විදිහට දැන් අපි මේ නිවන මතක තියාගන්නට ඕන. පින්නතුරු නිවන කියන එකේ අර්ථ දෙකක් අපි මේ වෙලාවේ කියා දෙන්නම්. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. ඊළඟට නිවීමාර්ථයෙන් නිවන කියලා කියනවා. දැන් බලන්න තෘෂ්ණාව නැති කිරීමාර්ථයෙන් නිවන කියලා කියන්නේ මොකද? තෘෂ්ණාව නැති කිරීමාර්ථයෙන් නිවන කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් බලන්න pāli භාෂාවේ වාන කියලා කියන්නේ තෘෂ්ණාවට නමක්. මොකද්ද? වාන. එතකොට මේ වාන කියන එකට ප්‍රතිසේදාර්ථ නිපාතයක් ආව නිවාන. නිවාන කියලා කියන්නේ එතකොට තෘෂ්ණාව නැහැ කියන එක. දැන් මොකද ප්‍රතිෂේධාර්ථේ නියන්නේ මොකද කියන්නේ නැත කියන එක. ඒතර වාහන කියලා කියන්නේ තෘෂ්ණාවට නමක්. දැන් බලන්න මේ pāli භාෂාවේ එක දෙයකට පින්නතුණු නම් 100ක් 200ක් තියෙනවා. දැන් තෘෂ්ණාවට නම් 100ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගත්තම ඒත් නම් ගොඩාක් තියෙනවා බුද්ධෝ දස බලෝ සත්තා සබ්බඤ්ඤෝ දීප දුත්තමෝ සමන්ත චක්කු භගවා ඔය විදිහට නම් රාශියක් තියෙනවා දැන් පඤ්ඤාව ගත්තොත් පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සල්ලක්කනා උපලක්කනා පණ්ඩිච්ඡං කෝසල්ලන්නේ පුඤ්ඤං ওই විදිහට නම් රාශියක් තියෙනවා. එතකොට මේ තෘෂ්ණාවට කියන නමක් තමයි මොකද්ද? වාන. එතකොට දැන් නි කියලා කියන්නේ ප්‍රතිෂේධාර්ථ නිපාතයක්. එතකොට නිවාන කියලා කියන්නේ තෘෂ්ණාව නැත කියන එක. එතකොට අපි නිවාන කියලා කියන්නේ නැහැ දැන් පාලිය නිබ්බාන. සිංහලෙන් නිවන සංස්කෘතෙන් නිර්වාණ. එතකොට දැන් බලන්න මේ නිබ්බාන කියන පදේ කොහොමද හැදුනේ කියලා. එතකොට මේ නිවාන කියන එකේ සොරවෙන් කරලා ගත්තම අල් වයන්නයි ආයන්නයි. ඉතින් මේ අල් වයන්නට අල් බයන්නක් ආදේශ කරනවා. ඒක දිත්‍ව කරලා ගත්තම නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියන එකේ තේරුම මොකද්ද? කෙලස් නැත කියන එක. ඒ කියන්නේ තෘෂ්ණාව නැත කියන එක ඕන දැන් මතක තියාගන්න ඕන කවුරු හරි ඇහුවොත් අපිට පදේ වුණත් කඩලා කියන්න පුළුවන්කම තියෙනට ඕන. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කිරීම ආර්ථයෙන් තමයි නිවන කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි නිවීම ආර්ථයෙන් අපි නිවන කියලා කියනවා. නිවීම ආර්ථයෙන් නිවන කියලා කියන්නේ දැන් බලන්න මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. රාග රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක් ගින්නෙන් ඔය නොයෙක් ගිනි ජාලා 11කින් අපි නිරන්තරයෙන් දැවෙනවා. මේ දැවිල්ල පින්නතුන දිව්‍ය ලෝකේ ගියක් තියෙනවා. මනුස්ස ලෝකේ මහා සප සම්පත් ලැබුවත් රජ වුණත් මේ දැවිල්ල තියෙනවා. සක්විති රාජ සම්පත් ලැබුවත් මේක තියෙනවා. එතරම් මේ නිවීම නැත්තම් මේ දැවිල්ල නැති මේ දැවිල්ල නැති එකම තැන තමයි කොහෙද? නිවන. ඒ නිසා ඒ නිසා මේකට කියන නිවීමාර්ථයෙන් නිවන කියලා. එතකොට මෙන්න මේ දෙක අපි මතක තියාග තව ගොඩාක් අර්ථ තියෙනවා. නමුත් මේ දෙක අපි මතක තියාගත්තොත් සෑහීමකටපත් වෙන්නට පුළුවන්. එතකොට දැන් නිවන අපි දන්නවා. ඊළඟට නිවන අවබෝධ කළ යුතු මාර්ගය. ඒ තමයි අත්තකිලමතාන යෝගයක් නෙවෙයි කාමසු කල්ලිකාණිවත් යෝගයක් නෙවෙයි මෙන්න මේ මධ්‍යම මාර්ගය. මොකද්ද මධ්‍යම මාර්ගය කියලා කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ටික තමයි පින්නතුනේ අපිට ආයතු මාර්ගය. ඉතින් මේවා පිළිබඳව දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාව කෙනෙක් බොහෝම භයානක එකක්. ඒ කියන්නේ දැන් මේ පින්න තුල දන්නවනේ පටිච්ච සමුපාදය ගැන අහලා තියෙනවද? ඔව්. පටිච්ච සමුපාදයේ පින්න තුනේ හොඳට අද මතක තියාගන්නට ඕන. හොඳට අර්ථ දැනගන්නට ඕන පටිච්ච සමුපාදේ. මොකද බුද්ධ ශාසනය කියලා කියන්නේ එහෙන් පිටින් ඇත්තටම හේතුඵල ධර්මතාවය පිළිබඳව උගන්වන ධර්මයක්. යම් කිසි තැනක පටිච්චසමුප්පාදයක් තියෙනවා නම් එතන බුද්ධ ශාසනය තියෙනවා. යම් කිසි තැනක බුද්ධ ශාසනය තියෙනවා නම් එතන පටිච්චසමුප්පාදය තියෙනවා. එතකොට දැන් බලන්න දැන් මේ පටිච්චසමුප්පාදනේ අපි සංසාරේ ඇවිදිනවා කියන්නේ මේකේ මූලික හේතුව මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා බහූ භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේ ඔක්කොම ඇති වෙනවා දැන් බලන්න අවිද්‍යාව තමයි දැන් මේකට ප්‍රධාන වෙලා තියෙන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර හටගත්තා. සංස්කාර නිසා විඥාන හටගත්තා. විඥානය නිසා නාම රූප ඇති වුණා. නාම රූපේ නිසා ආයතන 6 හටගත්තා. ආයතන 6 නිසා ස්පර්ශය හටගත්තා. ස්පර්ශය නිසා මොකක්ද ඇති වුනේ? පස්සපත්ත්‍ය වේදනා. වේදනාව හටගත්තා. වේදනාව නිසා මොකක්ද ඇති වුනේ? තණ්හාව. තණ්හාව නිසා උපාදානය. උපාදානය නිසා භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වුණා. භවය නිසා වුණ උප්පත්තියක් කරා අපි ගියා. ඉපදිච්ච නිසා බලන්න අපිට කොච්චර ජාති ජරා දුක් පීඩා මොන තරම් කරදර වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවද? බලන්න මේකේ මූලික හේතුව මොකද්ද? අවිද්‍යාව. දැන් බලමු අපි ඉන්න තැන ඉඳලා ගිහිල්ලා බලමු. දැන් අපි සෑම කෙනෙක්ම දැන් ජාති ජරා නැහැ. ජරා මරණ වලට අපි ලක් වෙන පිරිසක් නේ. දැන් මෙතන ඉන්න පිරිස අපි එක එක්කෙනා එක එක වයස් කාණ්ඩයයි ඉන්නවා. ඉතින් අපි හැමෝම දන්නවා අපි අනිවාර්යෙන් මරණයටපත් වෙනවා කියන එක අපි අනිවාර්යෙන් දන්නවා. හැබැයි මේ දුක ගැන මරණය ගැන හිතනකොට මේ ඇත්ත හිතන්න එපා මේක ඍණාත්මක පැත්තක් කියලා. මේක තමයි නියම ධනාත්මක චින්තනය. දැන් බලන්න අපිට කොච්චර දුක් පීඩා අපේ ජීවිතයේ මේ සුළු කාලයට අපිට ලැබිලා තියෙනවද? ඒ කියන්නේ කියා නිම කරන්න බැරි තරම් දුක් පීඩා ගොඩකට භාජනය වෙමින් තමයි අපි මේ සසර ඇවිල්ලා තියෙන්නේ. එතකොට පින්නතුනේ මේ වේදනාව කොහොම අපට ලැබුණේ මොකක් නිසාද? මොකක් නිසාද? දැන් සමහර කෙනෙක්ගෙන් දුක් විඳින කෙනෙක්ගෙන් ඇහුවොත් මොකද ඔයාගේ දුක් විඳින්නේ කියලා? එයා පොඩි පොඩි කාරණා කියන මෙන්න මේ වේදී මට ඉගෙන ගන්න බැරි වුණා. නැත්තම් මගේ අම්මා තාත්තා නිසා, නැත්තම් මෙන්න මේ සමාජය නිසා, නැත්තම් මගේ මුදල් හොරකම් කරපු නිසා. ඔයගේ පිළිතුරක් තමයි දෙන්නේ. නමුත් ඒකද පිළිතුර? නෑ. අපිට මේ ජරා මරණ ඇතුනේ මොකක් නිසාද? ජාතිය නිසා. ඉපදිච්ච නිසානේ මේ ඔක්කොම ඇති උනේනේ. අන්න බලන්න. ඒතර ඉපදිච්ච නිසා තමයි අපට මේ සියලුම දුක් කරදර. ඇයි ඉපදුනේ? ඉපදුනේ ඇයි? භවයක් නිසානේ. විපාක පිණිස කර්ම සකස් වුණා. මේ කාම ලෝකේ ඇවිල්ලා මේ විදිහට ඉපදෙන්න කර්ම සකස් වුණා. අන්න විපාක නිසා මේ මේවා නිසා මොකද වුනේ? භවයක් සකස් වුණා. ඇයි භවයක් සකස් වුනේ? උපාදාන නිසා. ඒ කියන්නේ දැඩිව අල්ලගත්ත නිසා. ඒ දැඩිව ඇල්ලීම නිසා, දැඩිව බැඳී යාම නිසා භවයක් සකස් වුණා. ඇයි දැඩිව අල්ලගත්තේ? තණ්හාව නිසානේ. අන්න තෘෂ්ණාව නිසා, ඒ කියන්නේ ඇලීම නිසා බැඳීම ඇති වුණා. තණ්හාපත්‍ය උපාදානං. එතකොට තණ්හාව ඇති උනේ ඇයි? තණ්හාව ඇති උනේ වේදනාව නිසා. වේදනාව කියලා කියන්නේ මොනවද? වේදනාව කියලා කියන්නේ විවිධාකාර වේදනා තියෙනවානේ. සැප වේදනා, දුක් වේදනා, අදුක් උපේක්ෂා වේදනා. මෙන්න මේ වේදනාව නිසා තණ්හාව ඇති වුණා. ඊළඟට වේදනාව ඇති වුණේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. එතකොට ස්පර්ශය ඇති වුණේ මෙන්න මේ ආයතන හය නිසා. ඒ කියන්නේ ඇස, කන, නාසය ඊළඟට මේ ශරීරය, දිව, මෙන්න මේ මනස කියන මේවා නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න අපිට ලැබුණා. මෙන්න මේ ආයතන හය පින්නතුනේ සතුට කරන එකනේ අපි කරන්නේ මේ ජීවත් වෙනවා කියලා. අපි ඉගෙන ගන්න ඕකට, රැකියා කරන්න ඕකට, ගෙවල් හදන්න ඕකට වෙන දෙයක් තියෙනවද කියලා කියන්න බලන්න. මේ ඇහැ සතුටු කරණ්ඩයි, මේ කන සතුටු කරණ්ඩයි, මේ නාසය සතුටු කරණ්ඩයි, මේ දිව සතුටු කරණ්ඩයි, මේ ශරීරයට හොඳ පහස ලබන්ටයි, හොඳ අරමුණු ලබන්ඩයි විතරනේ අපි මේ ඔක්කොම කරන්නේ. එතකොට බලන්න මේ ආයතන හයට හේතුුනේ මොකද්ද? ආයතනය ඒ කියන්නේ සලායතන පත්‍ය පස්සෝ. එතකොට ස්පර්ශ ඒ ස්පර්ශය නිසා ස්පර්ශය නිසා තමයි මේ සලායතන ඇති වුනේ. සලායතනට හේතුව මොකද්ද? සලායතනට හේතුව මේ නාම රූප දෙක. ඒක නාම රූප වලට හේතුව මොකද්ද? විඥාණය. විඥාණය තමයි මේ නාම රූප සකස් වුනේ විඥානයක් නිසා. එතකොට විඥාණයට හේතුව මොකද්ද? සංස්කාර. ඒ කියන්නේ කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර. මෙන්න මේ සංකාර නිසා තමයි විඥානයක් හටගත්තේ. එතකොට මේ සංස්කාර ඇති උනේ කොහොමද? අවිද්‍යාව නිසා. අන්න බලන්න. අවිද්‍යාව නිසා අපි කොච්චර දුක් විඳිනවද මේ සසර ගමන? අනවරාග්‍ර සංසාරයේ මේ අපි ඇවිදින්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. එනිසා බලන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පහලට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ශ්‍රේෂ්ඨයි. ඊළඟට තුන්වෙනි එක තමයි සංගෝපවජමානානං ඇවිදින්නම් අතුරෙන් මහා සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ස්වාමීන් වහන්සේලා ඇවිදිනකොට බයින්න හොඳ නැහැ. මොකද සංගෝපවජමානානං ඇවිදින්නම් අතුරෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? මහා සංඝ රත්නය. එතකොට පින්නතුනි එහෙම ඇවිදීම නෙවෙයි මෙතන කියන්නේ. ඒ කියන්නේ හොඳට සුබලි සංවැහැඳ පොරවලා පාත්‍ර චිවුරු ධාරීව වඩිනකොට පින්නතුනි පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් බලන්න එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා දහසක් දෙනා පැවිදුණා. බණහාලා නෙවෙයි. උන්වහන්සේගේ ශිෂ්‍ය සූර්යගුත්තු ස්වාමීන් වහන්සේ දැකලා ඒ දහසක් දෙනා මහාන වුණා. උන්වහන්සේගේ ශිෂ්‍ය මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ කැලේ භාවනා කරනවා. භාවනා කරනවා දැකලා තිස්ස කුමාරයා. ඒ කියන්නේ අශෝක අධිරාජ්‍යයාගේ සහෝදරයා. මෙයා දැක්ක මේ <clears throat> මහා ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ කැලේ භාවනා කරනවා. ඉතින් භාවනා කරනකොට වල් ඇලියෙක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට කොළ අත්තක් කඩාගෙන පවන්සලනවා. ඉතින් මෙයා දඩේමේනි ගියේ අනේ කල්පනා කළා අපි වගේ අය දැක්කම මේ සත්තු කැලේ කඩාගෙන දුවනවා. නමුත් මේ සිල්වත් ගුණවත් උත්තමයන්ට මේ හීලෑතුන් වගේ උපස්ථාන කරනවා. ඉතින් අර අවිආව දොක්කෝ බිම තියලා මහා ධම්ම රක්කිත ස්වාමීන් වහන්සේ ළඟ මේ ලක්ෂයක් පැවිදි වෙලා රහත් වුණා. මේ දැකීමේ ආනුභාවය. නිග්‍රෝධ මහරහතන් වහන්සේ නිසා අශෝක අධිරාජ්‍ය ධර්මාශෝක කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම තමන්ගේ දරුවෝ දෙන්න සාසනයට පූජා කළා. 96 කෝටියක් ධනෙ වේදම් කළ විහාර හැදුවා. ඒ විතරක් නෙවෙයි තුන්වෙනි සංගායනාව කළා. මේ ඔක්කොම කරන්න හේතුනේ මොකද්ද? සංඝෝ පවජමානානං මහා සංඝ රත්නේ වඩිනවා දැකලා පැහැදිලා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනි වදාළේ සමනානංච දසනං ඒ තම් මංගල මුත්තමං ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම උතුම් මංගල කාරණයක්. එතකොට දැන් බලන්න දැන් අද සමාජයේ මේ ස්වාමින් වහන්සේලා දැක්කම ඒක අවමංගලයක් හැටියට හිතනවනේ. දැන් උදේම හාමුදුරු නමක් දැක්කොත් ඒ අද දවසම ඉවරයි කියලා සමහර අයගේ මතයක් තියෙනවා. ඒක කොච්චර අන්ධබූත මතයක්ද කියලා බලන්න. මොකද ගයක් හදනකොට අත්තිවාරම් දානකොට අර අවාසනාවන්තයන්ට කියලා පිළිත් කියා ගන්නවා. ඊළඟට ඒ ගෙට උළුහව් තියෙනකොට ඊළඟට යටලිය තියෙනකොට ගෙට ගෙවි දෙනකොට මේ හැම වෙලේම පිරිත් කියා ගන්නවා. ඊළඟට අඟුලිමාල පිරිත් කියන්නත් අපි යන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ඊළඟට පින්නතුනේ මොකද්ද? අවසන් කටයුතු සිද්ධ කරන්නත් අර වාසනාවන්තයෝ ඕන වෙනවා. ඉතින් බලන්න මේක පින්නතුනි බමුණු මතයක්. බමුණන්ගේ ස්වභාවය තමයි මේ ධර්මයේ විකෘති කරන්න නොඑක් විදිහේ දේවල් ගෙනාවා. දැන් බලන්න අර අපේ ජාතික ගීය ජාතික ගීයේ නමෝ නමෝ මාතා. ඔය බමුණන්ගේ මතයක් තිබුණා මේ නයන්නෙන් නමක් ආරම්භ කරන්න හොඳ නෑ කියලා. ඒකට හේතුව මොකද්ද මේ ධර්මයේ දැන් නමෝ තස්ස කියලා ආරම්භ කරන්නේ නයන්නේ. නමෝ බුද්ධාය කියන බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා අපි කියන්නේ නයන්නේ. ඉතින් බමුණු ඉන්දියාවේ බමුණු මතයක් ගෙනාව මොකද්ද? නයන්නේ යමක් ආරම්භ කරන්න නරකයි. ඉතින් අපේ රටටත් ওই බමුණු මත ආවනේ. ඉතින් අපේ රටෙත් අර නමෝ නමෝ මාතා කියන්නේ නැතුව අප ශ්‍රී ලංකා මාතා කිව්වා. මොකද අර නයන්නේ ආරම්භ කරන්න නරකයි කියලා. ඒක ඇත්තටම අපි දන්න දෙයක්. ඒ නිසා මේ වගේ බමුණු මත ඇවිල්ලා තියෙනවා ඒවා අපි අයින් කරගන්නට ඕන මේ සැබෑම මේ ධර්මයේ කියවලා අපි මේවා තේරුම් කරගන්නට ඕන. ඒ නිසා එවිදින්නම් අතුරෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? මහා සංඝරත්නය. ඊළඟට පින්නතුනේ කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැන් අපිට කාල වේලාව ඉක්ම ගිල්ලා තියෙන්නේ. එතකොට කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බණ කියනකොට පුදුම විදිහට පින්නතුනි පහදිනවා. උන්වහන්සේගේ හඬ පුදුමාකාර හඬක්. ඒ බණ අහන් තිඳ ගන්න දුස්සීලයි නැගිටින්නේ සිල්වන්තයන් බවට පත් වෙලා. ඒ බණ අහන් තිඳ ගන්න අකාරුණිකවන්තයන් නැගිටින්නේ කාරුණිකයන් බවට පත් වෙලා. ඒ බණ අහන් තිඳ ගන්න අදාන්ත පුජ්‍යලෝ නැගිටින්නේ සුවිනීත පුජ්‍යලයන් බවට පත් වෙලා. ඒ බණහාන් තිඳ ගන්න කෙලෙස් කඳු ගැහිච්ච පුජ්‍යලයෝ නැගිටින්නේ නික්ලේශී මහා රහතන් වහන්සේලා බවට පත් වෙලා. ඒ තරම්ම නිර්මලයි මේ ශ්‍රී සද්ධර්මය. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ හඬ තමයි උතුම්ම හඬ. ඒ අනුව පින්නතුනේ දැන් අපේ කාල වේලාව හමාරයි. ඒ නිසා මේ ගාථාව කවදාකවත් අමතක නොවන විදිහට හිතේ තියාගෙන පාඩම් කරන්නට වටිනවා. මොකද උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. පහළට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි. ඇවිදින්නන්ගෙන් මහා සංඝරත්නය ශ්‍රේෂ්ඨයි. කතා කරන්නන්ගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඉතින් මෙන්න මේක හොඳට මතක තියාගෙන ජීවිතේ කවදාකවත් අමතක නොවන විදිහට මේ ගාථාවට අනුව අපි වැඩ කළොත් අපිට ඒකාන්තයෙන් මේ නිර්වාණ ධර්මයේ තාම ඉක්මනින් සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්නතුල්ලාගේ විශේෂ බලාපොරොත්තුව තමයි Taman නමින් මේ මිය පරලෝකියා වූ ඒ දයාබර සහෝදරතුමියට පින් අනුමෝදන් කිරීම. ප්‍රියංගනේ ජයසේකරේ මහත්මාවට පින් අනුමෝදන් කිරීමේ උදාාර අභිලාෂයෙන් තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ ප්‍රියංගනී ජයසේකරේ මහත්මාව કોઈ ලෝකේ හරි ඉඳලා සිය ඥාතීන් සහෝදරයන් කරන මේ පින්කම් සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා ඊතා ඉක්මනින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් අවබෝධ කරගනිත්වා කියලා අපි එතුමියට පින් අනුමෝදන් කරමු. තවත් අද මේ ධර්ම දේශනාවට සම්බන්ධ වන පින්නතුන්ලා නමින් මිය පරලෝකිය ආවෝ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් පෙනේවා. එයත්න්ට ඒකාන්තයෙන් මේ පින් නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ විශේෂ ප්‍රාර්ථනා රාශියක් මේ පින්නතුල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ බෞද්ධයා නාලිකාවේ සෑම දිනාටමත් ඒ වගේම මේ කාර්ය මණ්ඩලය ඇතුළු සෑම දිනාටමත් තෙත්නිත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. එනිසා විශේෂයෙන් මේ සෑම දිනාටම සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් සෑම ලෙසකින්ම සැලසේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ පින්වත් සෑම දිනාටම ඉතා ඉක්මනින් පාරමී පුරාගෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාදි අමරණි නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ විදිහේ ප්‍රාර්ථනා ඇති කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ට සිළු සත්වයන්ට පින් අනුමෝදන් කරමු. ඉදං ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක් කන්තු මං පරන්ති